ශ්‍රදහතුනි ගෞරවනීය ස්වාමින් වහන්සේ නිබ්බිදාන පසනාව ඇසුරෙන් අද දවසේ පටන් පුරා සතියක් ඔබට අපට නිත්‍යදින ධර්මානුශාසනාවන් පවත්වනවා. සුපුරුදු ආරාධනෙන් 41 වන සතියේ ප්‍රථම ධර්මානුශාසනාව පවත්වන්නට වැඩමවා වැඩ සිටින පූජනීය උඩුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව ගම් සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු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 රූපං වික්ඛවේ අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා වින් සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡං එවං පස්සං වික්ඛවේ සුතවාරිය ශාවකෝ රූපස්මින් නිබ්බින්දති වේදනායපි නිබ්බින්දති සංඥායපි නිබ්බින්දති සංඛාරේසුපි නිබ්බින්දති විඥානස්මින් පිනිබ්බෙන්දති තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ සිත සකස් කරගන්න ඕනේ ඒ සිත નિවැරදිව සකස් කරගත්තොත් අපිට මේ ලෝකය ලෝකයේ තියෙන සත්‍ය తත්වය තේරෙනවා තේරුම් ගන්න පුළුවන් තත්යකටපත් වෙනවා. පත් වෙන විදිහට හිත හදන්න ඕනේ. එහෙම හිත හදාගත්තාම අපිට මේ ලෝකයේ ඇලීමක් ගැටීමක් ඒ සිත ඇති කරගන්නේ නැහැ. මේ කිට කාරණාව තේරුම් ගන්න උත්සාහ කරමු අපි. ඒ කියන්නේ අපි මේ ලෝකේ ඇලි ගලි වාසය කරන්නේ නම් වාසය කරන්නේ අපේ හිත ඒවායේ ඇලේ ගැලෙන ස්වභාවය තියෙන හින්දා. ඒකට කියන ඇලෙන ගැලෙන ස්වභාවය තියෙන හින්දා. අන්න ඒ ස්වභාවය නැති වුණා නම් ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒ ස්වභාවය තියෙද්දි අපිට හරියට පරිස්සම් කරන්න වෙනවා. මොකද පොඩ්ඩක් නැත්තම් ඇලෙන හින්දා. ඉතින් මේක වෙනස් කරගන්න එක තමයි ධර්මය තුලින් අපිට අර කරගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඇයි එහෙම වෙනස් කරගන්න ඕන කියන එකත් අපි සාකච්ඡා කරමු. මොකද රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥාව අනිත්‍යයි සංකාර අනිත්‍යයි විඥානය අනිත්‍යයි ඒ වගේම දුකයි ඒ වගේම අනාත්මයි එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයේ තියෙන දේවල් වලින් පිළිසරණක් ප්‍රාර්ථනා කරාට ඒවාකින් අපිට පිළිසරණක් ලැබෙන්නේ නැහැ අන්න ඒක තමයි මේක තේරුම් ගැනීමේ තියෙන වටිනාකම අපි හැමදාම පිළිසරණක් ප්‍රාර්ථනා කරනවා ඒ කියන්නේ පිහිටක් ප්‍රාර්ථනා කරනවා අපිට පිහිට වෙන්න බැරි දේවල් වලින්. ඒ කියන්නේ බාහිර දේවල් කියලා අපිට පේන්නේ සැබෑවටම තියෙන දේවල් නෙවෙයි යම් කිසි ක්‍රියාවලින් වගේක්. ඒ ක්‍රියාවලින් වල අනිත්‍ය ස්වභාවය තියෙනවා. දැන් අපේ කෙනෙක් අපිත් එක්ක බොහොම ළඟින් ඉන්න කෙනෙක් ගත්තොත් එයාගේ චිත්ත සංතානයේ උපදින සිතිවිලි වලට අපි කියනවා ධම්ම කියලා. ඒ උපදින සිතුවිලි ආදරය කියන්නේත් එහෙම එකක්. එතකොට ඒකේ වෙනස් වෙන ස්වභාවය එයාටවත් පාලනය කරන්න බැරි එකක්. කෙනෙක්ගේ సంతානයක ඇති වෙන තියෙන සිතුවිල්ලක් වෙනස් වෙන එක එයාටවත් පාලනය කරන්න බැරි එකක්. එහෙනම් ඒකෙන් මම ස්ථීර පිහිටක් සරණක් ලැබෙයි කියලා හිතාගෙන ඉන්නවා නම් අන්තිමට ඉතුරු වෙන්නේ මොකද්ද? දුකක් විතරයි ඒ ඉන්නේ ඒ ස්වභාවය තියෙනවා ඒ ස්වභාවය නොදැනගත්ත අපි ඒවායින් ලොකු පිහිටක් සරණ බලාපොරොත්තු වෙනවා ඒවා එහෙම නෙවෙයි කියලා උපකල්පන ඒවා එහෙම නෙවෙයි කියන අනුමාන හැම වෙලෙම අපේ හිතේ උපදිනවා ඒකින්ද අපි නොඇලිය යුතු තැන ඇලෙනවා නොගැටිය යුතු තැන ගැටෙනවා ඒක නිසාවෙන් අපි ලොකු ප්‍රශ්නයකට මැදි වෙනවා. හරි. ඉතින් අන්තිමට වෙන්නේ ලොකු පශ්චාත්තාප ඇතුළේ ඉන්න. මොකද කොහොම හරි කරලා මොනවා රැකගත්තත් අන්තිමට මරණයේදී අපි ළඟ තියෙන ඔක්කොම ටික අපිට නැති වෙනවා. අන් අයගේ මරණයේදී ඒත් එක්ක තිබ්බ ඔක්කොම ටික නැති වෙනවා. ඉතින් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිබ්බිදානු පස්සනාව පිළිබඳවයි. දැන් හැමෝටම ලොකු අවබෝධයක් තියෙනවා අනුපස්සනාව කියන්නේ මොකක්ද කියලා. දැන් අපි අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනත්තානුපස්සනා ගැන සාකච්ඡා කරා දැන් සති තුනක් දැන් මේ නිබ්බිදානුපස්සනාව කියලා කියන්නේ අපි නිබ්බිදාව කියලා කියන්නේ කලකිරීම හරි මේ ඔනද මං අපේ පින්වන්ත අයට කියනවා කලකිරිලා නැද්ද අතීතයේදී ඕන තරම් ඕන තරම් කලකිරිච්ච අවස්ථා තියෙනවා ඒ කලකිරිත වෙලාද ගත්ත තීරණය සහ ඒකට ගත්ත විසඳුම මොකක්ද දන්නේ රැකියාවක් එක්ක කලකිරුණා නම් හේව්වේ මොකද්ද වෙනත් රැකියාවක් නේද පුද්ගලයෙක් එක්ක කලකිරුණා නම් හේව්වේ වෙනත් පුද්ගලයෙක් නේද එතකොට ඉන්න ප්‍රදේශයත් එක්ක කලකිරුණා නම් හේව්වේ වෙනත් ප්‍රදේශයක් ඇඳුමක් දැන් දිරලා කියලා කලකිරීමක් නැති වෙන අයියෝ මේක නම් දැන් අඳින්න බෑ කියලා එතකොට හේව්වේ වෙනත් ඇඳුමක් හරි ගියද දන්නේ නේද දැන් ඒ මහෙම මාරු කරගත්තට පස්සේ වෙනස් කරාට පස්සේ හරි ගියාද දන්නේ නැහැ. එහෙම ඇහුවොත් උගාක් දෙනකොට කියන්න වෙන්නේ නැහැ හරි ගියේ නැහැ. නැවත නැවත නැවත නැවත ඒ දේවල් හින්දා නැවත කලකිරුණා කියලා. එහෙනම් දැන් මොකද කරන්නේ? ඒක තමයි තෝරාගත යුතු ප්‍රශ්නය. ඒක අපි ඔය පුද්ගලවාදයෙන් ගත්තහමත් එහෙමයි. ඒ ඒ ඒ පුද්ගල වශයෙන් හෝ ද්‍රව්‍ය වශයෙන් අපිට දැනෙන දේවල් තුල ඇයි අපි ඒවා මාරු කරපුවාම ආයසරයක් අපි එතෙන්ට වැටුනේ කියලා හිතුවොත් මම මෙහෙම කියන්නම් මම අඹගෙඩියක් හොයාගත්තා ඒක කුණු වෙලා තව අඹගෙඩියක් හොයාගත්තා ඒකත් කුණු වෙලා මම දන්නවනම් සියලු අඹ කුණු වෙලා තියෙන්නේ කියලා ආය හොයයිද නෑ නේද අන්න ඒ වගේ ඇතුළ බැලුවේ නෑ අපි පිටින් බොහොම හොඳට තිබ්බට ඇතුළ බැලුවේ නෑ අපේ ජීවිතයේ අභ්‍යන්තරය කියන එක මොකද්ද කියලා බැලුවොත් ජීවිතයක් කියන්නේ මොකද්ද පුද්ගලයෙක් කියන්නේ මොකද්ද කියලා බැලුවොත් ඇත්තට මොකද්ද පුද්ගලයෙක් කියන්නේ දැන් හොයමු පොඩ්ඩක් හොයමු මොනවද කවුද මම කියන්නේ නැත්නම් අපේ දරුවා කියන්නේ කවුද කියලා හොයමුකෝ අපි දරුවා කියලා ගත්තොත් එහෙම දරුවාගේ මොනවද තියෙන ශරීරයක් තියෙනවා. මේ ශරීරයේ පාදාන්තයේ ඉඳන් කේසමත්තකයේ දක්වා තියෙන කොටස් එයාගේ නහයක් තියෙනවා, බඩක් තියෙනවා, මූණක් තියෙනවා නේද? ඒ ඒ එක කොටසක්වත් දන්නවද ඒ දරුවා කියලා? ඇත්තටම ඒවා දරුවද? එයාගේ මස්ත, හමද එයාගේ හැම කිසිම දෙයක් දන්නේ නැති එකා. නේද? එයාගේ ලේ ද්‍රාවණයක් විතරයි. එයාගේ මස් නෑ මොකක්ද දන්නේ? නෑ. එයාගේ කොණ්ඩේ? එයාගේ කොණ්ඩේ අඳුරනවද මාව? ආ එහෙම හමුක අපි. එයාගේ හිසකෙත් අම්මව අඳුරනවද? එයාගේ කන අම්මව අඳුරනවද? එයාගේ දත් අම්මව අඳුරනවද? එයාගේ බඩ අම්මව අඳුරනවද? නෑ. නේද? එහෙනම් එයාගේ ශරීරය කිසිම දෙයක් අඳුරන්නේ නැති අජීවි සත්වයෙක් කියලා ගන්න බැරි පුද්ගලයෙක් කියලා ගන්න බැරි දෙයක් නේද එහෙම නේද ඒ මදිවට ඒවා හැම වෙලෙම වෙනස් වෙනවා නැති වෙනවා ඊළඟට එයාගේ ඇති වෙනවා මෙන්න මෙහෙම ක්‍රියාවලිය එයාට වෙලාවකට සැප වේදනා දුක් වේදනා අදුක් අසුඛ වේදනා ඇති වෙනවා දරුවෙක් ගත්තහම නේද අන්න ඒ සැප වේදනා දුක් වේදනා අදුක් අසුඛ වේදනා කියන ඒවා එයාට අයිතියක් ඇතුව ඇති වෙනවද එයාට අයිතියක් තියෙනවා නම් එයාට දුක් වේදනා ඇති වෙනකොට එයා මොකද කරන්නේ? ඒවා නැති කරගන්නවා. එහෙම නැති කරගන්න පුළුවන්ද එයාට? බෑ ඒවා ඇති වෙලා නැති වෙලා යන දේවල්. එහෙනම් එයා එන්නේ ඒ දේවල් දරුවා කියලා ගන්න පුළුවන්ද? බෑ. නේ? එතකොට අනිත් ඒවා හැම වෙලෙම වෙනස් වෙනවා. ඒවා මගේ කියලා ගන්නත් බෑ. මොකද මට තියා යාටවත් ඒවා හිතියා නෑ. ඊළඟට යාගේ ජීවිතය තුළ තව ඒ දෙකට මමතරව තව දෙයක් සිද්ධ වෙනවා. එක එක හඳුන ගන්නවා යාගේ හිත. නේද? මගේ සිතත් එක එකව හඳුන ගන්නවා. හරි? ඒ හඳුනා ගැනීමට කියනවා සංඥාව කියලා. නේද? එතකොට එහෙනම් දැන් අම්මාව අඳුනගන්නේ සංඥාව තාත්තාව අඳුනගන්නේ එයාගේ තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාවක් කියලා කියන සංඥාව. හරි. එතකොට මේ සංඥා කියන ඒවා දැන් අපේ කියලා බලන්න දැන් මේ අත්ංග කියලා බලන්න ඔන්න බලන්න. දැන් මේ මං මම දැන් peer කියනකොට අඳුනගත්තද නැද්ද? peer කියන જાතිය අඳුනගත්තා. මේ පවන්නත් අඳුනගත්තද peer කියලා මං කිව්වා කියලා? එහෙනම් මේක එහෙම එකක් එහෙම ක්‍රියාවලියක් නැහැ. ඔතන ඒ වගේ ක්‍රියාවලියක් තියෙනවා. ඒකෙන්ද අපි ඒකට කියනවා නේද? ඒකෙන්ද අපි කියනවා අහවලාගේ හඳුනා ගැනීම තියෙන තැනක් එතන. එහෙම ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාව මේ අයට අයිතිද? අයිති නම් ඕනම වෙලාවක ඒක නවත්ත ගන්නත් ආපු ඒවා කැමති ඒවා තියාගන්නත් පුළුවන් වෙන්න ඕනද නැද්ද? නේද? සංඥාව කියන වැඩ පිළිවෙල උතන වෙනවා. ඒක පැහැදිලි. ඒක වෙනවා. මේ පවන්නත් වෙනුයි අපේ ජීවිතය වෙනස් වෙන්නේ ඒකයි. මොකද වෙනස් වෙන්නේ? උතන සංඥාව කියන වැඩ පිළිවෙල වෙනවා. මෙතන වෙන්නේ හැබැයි මේ සිද්ධ වෙන වැඩ පිළිවෙල මට අයිතිද කියලා බලන්න. හරිද? මේක බලා ගන්න හොඳම වැඩේ තමයි මේ දැම්ම පුළුවන් ඒක කරගන්න. දැන් මම වචන වගේක් කියනවා. කියනකොට බලන්න ඒ හඳුනා ගැනීම කියන ක්‍රියාවලිය නවත්තන්න පුළුවන්ද කියලා ඔය පැත්තේ. හරිද? මොන බලන්න දැන් ඉස්සලාම වගේ peer අඹ අන්නාසි කෙසෙල් කොස් දෙල් කියන මොකද වෙන්නේ? කියන ඒවා අඳුන ගන්නවද නැද්ද? නවත්තන්න පුළුවන්ද? අපි නවත්ත ගන්න පුළුවන්ද? බෑනේ. ඒකට ඒක මගේ වැඩක්ද? මොකක් හරි ක්‍රියාවලියක් වෙනවා නම් මගේ වසඟයට ගන්න බැරි විදිහට ඒක මගේ වැඩක්ද? නෑ ඒක ඒක මන්ද කරේ ආ අර පැත්තෙන් කොස් කිව්වා දැන් මම කොස් හඳුනා ගන්න ඕනේ කියලා මන්ද කරේ වුණාද? ඒක වුණා නේද? ඒක කරා නෙවෙයි වුණා. වෙන කෙනෙක් කරාද? නෑ. නේද? එහෙනම් එතන කරන්නේ ওই වැඩේ කරන්නේ කරවන්නේ ඉන්නවා කියලා ගන්න පුළුවන්කම නෑ. ඇයි මේක කරන්නේ කවුරක්වත්? මේක කරන එක. නේද? ඒ කියන්නේ මට අයිති යන දැන් මට අයිති නම් ওই සංඥාව කියන එක. දුක් ඇති වෙන හඳුනා ගැනීම සිද්ධ වෙනවද නැද්ද? සැරෙන් සැරේ සැරෙන් සැරේ සැරෙන් සැරේ. නේ? හොඳයි දෙව්වා. හොඳ නෑ. නේ මල ගෙදරක් එහෙම වුණාට පස්සේ ආ මතක් වෙනවා මතක් වෙනවා කියන්නේ සංඥාවමයි තේරියට මතක් වෙනවා කවුරු හරි පොඩි වචනයක් කියලා ගියාම මොකද වෙන්නේ කියන්නේ අපි කැමති කෙනෙක් මට පොඩි වචනයක් කියලා යනවා ටිකක් රිදෙන්න එකක් කියලා ගියා දැන් මොකද වෙන්නේ පාරණ ඒකට අදාළව කියපු ඒවා ඔක්කොම පෙරහැර වගේ ගෙනත් දෙනවද නැද්ද ගෙනත් දීලා දීලා දීලා එන්න එන්න දුක වැඩි කරනවා නේද එතකොට ඒක මන්ද කරගන්නේ වෙන කවුරු හරිද කරන්නේ නේද මොකද්ද? ක්‍රියාවක් සිද්ධ වෙන ක්‍රියාවලියක් සම්පතියක් කියන එකට. ඒකත් හැම වෙලේම මොකද වෙන්නේ? වෙනස් වෙනවද නැද්ද? හැම වෙලේම හැම නිමේෂයකම අතීතයට යමක් එකතු වෙනකොට මේ දැන් යමක් හඳුනාගත්ත විදිහට නේද තව චුට්ටකින් තව චුට්ටකින් තව දෙන්නේ මේක ඒක නේද? අද අපිට කෙනෙක් ගැන හොඳයි කියලා හිතන හෙට හිතන අනේ හොඳම නෑ කියලා. ආය අනිත් දෙතර නෑ නෑ නෑ හොඳයි කියලා. නේද? එහෙනම් හඳුනා ගැනීම කියන එකේ පීඩාව විඳිනවද නැද්ද? මගේ හිත එක එක වෙලාවට එක එක්කෙනාවම මේ එක මොහොතක හඳුනාගන්නේ එක විදිහකට තව මොහොතක හඳුනාගන්නේ තව විදිහකට හොඳ විදිහට හඳුනා ගන්නකොට මම හරි සන්තෝෂයෙන් ඉන්නවා හරි හොඳයි කියලා නේද එතකොට ඒ වගේම තව මොහොතකින් එක වචනයක් ඇති නැත්නම් කවුරු හරි කියපු එකක් ඇති ඇල්මක් බැල්මක් ඇති එක ඉරියව්වක් ඇති එතනින් එහාට මොකක්ද හඳුනාගන්නේ නරකම නරකයි කියලා අන්න ඒ මගේ හිත වෙනස් කර කර වෙනස් කර කර ලෝකය හඳුනා ගන්න ස්වභාවය පීඩාවද නැද්ද? මොකද කියන්නේ? වදයක්, මල වදයක් නේද? ඒකෙන් ලොකු පීඩාවක් ඉන්නේ එන අන්න බණ්ඩේ වෙනස් වෙන හින්දා තියෙන පීඩාව. නේද? ඔක නවත්තන්න පුළුවන්ද? එහෙනම් සංඥාව කියන එක මතයි තියා එහෙනම් මගේ දරුවාගේ සංඥාව දරුවටයි තියද? නෑ. ඒක කරන කෙනෙක් කරවන කෙනෙක් නෑ. එහෙනම් දරුවා කියන්නේ සංඥාව වෙන්න පුළුවන්ද? බෑ. දරුවා කියන්නේ සංඥාව වෙන්න බෑ. එහෙනම් එයාගේ ශරීරය දරුවා කියලා ගන්නත් බෑ. වේදනාව දරුවා කියලා ගන්නත් බෑ. සංඥාව ගන්නත් බෑ. සංස්කාර කියලා කියන්නේ උතනදී ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය වගේ දේවල්. අන්න ඒ දේවල් අරමුණු එනකොටම අපේ හිතේ හැදෙනවද නැද්ද? හැදෙනවා නේද? ඒවා නිබඳව වෙනස් වෙනවද නැද්ද? දැන් අර සංඥාව වගේම ආදරය ගන්න දැන් කෙලින්ම කෙනෙක් කෙරෙහි තියෙන ආදරය මොකද කියන්නේ? එක මොහොතක ඉතාම ආදරයක් දැනෙනවා. තව මොහොතක ඕනෙම නැහැ කියලා හිතෙනවා. තව මොහොතක මධ්‍යස්ථව දැනෙනවා. නේද? ඒ අඩු වැඩි වීම අපේ හිතේම අපේ පාලනයකින් සිද්ධ වෙන දෙයක්ද? ඔව්ද? ඔව්ද? නෑ නෑ නේද? කොයි වෙලාවෙ හට ගන්නවද? කොයි වෙලාවෙ නැති වෙනවද? කොයි වෙලාවෙ වැඩි වෙනවද? කොයි වෙලාවෙ අඩු වෙනවද? මුකුත් මට තීරණයක් ගන්න බෑ. ඒක අරමුණු ඔස්සේ සිද්ධ වෙන දෙයක්. අරමුණු ඔස්සේ සිද්ධ වෙන දෙයක්. ඒක වෙනකොට මට ඒක නවත්තන්න පුළුවන්කම නෑ. මතකද මම ඔකට හැමදාම කියන උදාහරණේ වෙනත් ක්‍රමයකින් ඔයකට කියන සංස්කාරය කියලා කාය සංස්කාරයකින් අපි කියන උදාහරණේ මේ වෙලාවෙත් ආය ඒකම කියන්න ඕන මොකද එතකොට තමයි මේ හැඟීම ඇති වෙන්නේ. ඔන්න බලන්න කයේ ඇති වෙන සැකසීමක් ගැන අපි කියනවා. දැන් මම වචන ටිකක් කියාගෙන යනවා. එතකොට හොඳට අහගෙන ඉන්නකොට කයේ මේ සැකසීම සිද්ධ වෙනවා. හරිද? එතකොට අපිට ලේසි මේක තෝරගන්න. බලන්න පුළුවන් නම් නවත්ත ගන්න පුළුවන්ද කියලා බලන්න. කයේ සැකසීම කියන්නේ කය වෙනස් වෙනවා. ශරීරය වෙනස් වෙන්න පටන් ගන්නවා. අන්න ඒක නවත්තන්න පුළුවන් නම් නවත්තන්න බලන්න. හරි? අමු හොඳට පැහිච්ච අඹ ගෙඩියක් ගන්නවා. අරගෙන පොතු රහිනවා. පොතු රැහලා චූටි චූටි කෑලි වලට කපනවා. කපලා පොල් කට්ටකට දාලා ලුණු දාලා මිරිස් දාලා හොඳට අනනවා. මොකද උනේ? හා නේද? ශරීරයේ වෙනස් වීමක් වුණාද නැද්ද? දැන් හොඳටම දන්නවා මෙතෙන්ට එහෙම අඹාචාරුවක් එන්නේ නැහැ කියලා. නමුත් මේ වෙනස් වීම නවත්තන්න පුළුවන් වුණාද? අරමුණු වෙනකොට කණෙන් එතකොට මොකද උනේ? ඒ වෙන එහෙම වෙනස් වීම ඇති වුණා. අන්න ඒ වගේ දසදහස් ගුණයක කෝටි ප්‍රකෝටි ගුණයක වේගයකින් පින්නත් නේ අරමුණු වෙනකොට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් නොයෙකුත් අරමුණු අපේ හිතේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, ආදරය, ගිජුකම, මසුරුකම, කුහකකම් වගේ දේවල් වේගින් ඇති වෙනවා. ඒකක්වත් මම ඇති කරගන්නව නෙවෙයි මට ඒවා ඇති කරන එක නවත්තන්නත් බෑ ඇති වෙන එක නවත්තන්නත් බෑ පවත්තන්නත් එන හොඳ ඒවා පවත්තන්නත් බෑ හේතු ඇති විදිහට ඒවා ඇති වෙනවා මිසක් අපි කරන ඒවා නම් නෙවෙයි හරිද හරිද නේද ඒවා නිතර හැම වෙලෙම වෙනස් වෙනවද නැද්ද එහෙනම් මගේ දරුවාගේ සිතේ මං ගැන නැති වෙන ආදරය, මං ගැන නැති වෙන තරහා, මං ගැන නැති වෙන ඇල්ම බැල්ම ඔක්කොම එයාට අයිතියක් නැතුව වෙනස් වෙනවද නැද්ද? එයාට අයිතියක් නැතුව වෙනස් වෙනවා. එතකොට ඒ දේවල් එයාද කරන්නේ? නැහැ. එහෙනම් ඒ දේවල් දරුවා කියලා ගන්න බෑ. නේද? ඒ දේවල් දරුවා කියලා ගන්නත් බෑ. ඒ දේවල් හැම වෙලේම වෙනස් වෙනවා. දැන් ඉතුරුනේ මොනවාද? විඥානය විතරයි. නේද? මොනවද? රූප, දැන් අපේ ළඟ තියෙන්නේ අපේ පුද්ගලයෙක් කියලා ගන්නවා නම් ගන්න තියෙන්නේ ඔන්න එක්ක රූපය, එක්ක වේදනා, එක්ක සංඥා, එක්ක සංස්කාර නැත්තම් විඥාන විඥානය කියලා කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. හරිද? චක්කු, සෝත, ගහන, ජීව, කාය, මනෝ. චක්කු විඥාන කියන්නේ ඇසේ ඇති වෙන පෙනීමේ දැනීම, සෝත කියන්නේ කනේ ඇති වෙන ඇසීමේ දැනීම, ගහන කියන්නේ ඒ විදිහට පිළිවෙලට ඒ ඒ තැන්වල ඇති වෙන දැනීම් ටිකට කියනවා විඥාන කියලා නැත්නම් සිත කියලා කියනවා. එතකොට විඥාන ගැන මොකද කියන්නේ? ඇසේ ඇති වෙන පෙනීම අපිට වර්ණනේ පේන්නේ නේද? මේක කැමති දේවල් අකමැති දේවල් ඔක්කොම පෙන්වනවද නැද්ද? ඒක මගේ වැඩක්ද? මම මෙහෙම වටපිට බලුවොත් කැමති ඒවා අකමැති ඔක්කොම පේනවා. නේද? මගේ නම් අකමැති ඒවා පේන්නේ නැතුව කැමති ඒවා විතරක් බලන්න මට මේක නවත්තන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? කන ගැන මොකද කියන්නේ? හනත් කැමති වුවයි අකමැති එකයි ඉපදිච්ච දවසේ ඉඳන් ඇහෙන ඔක්කොම අහන්න වෙලාවක් නැද්ද? නේද පුදුම වදයන් අපිට මේ තියෙන්නේ මේ කණෙන් නේද මගෙන් කිසිම අවසරයක් නැතුව මට කිසිම පාලනයකින් තොර මේකේ පුළුවන් තරම් ඇහෙනවා. නේද? ඇහෙන ඇහෙන එක අහන්න වෙලා තියෙනවද නැද්ද? ඒක නෙන්න. එනම් සෝත විඥාන හට ගැනීමේ අයිතිය, හට ගන්නවා ගැනීමේ අයිතිය මට නෑ හැම වෙලේම චක්කු විඥාන හට ගන්නවා ගැන මේ අයිතිය මට නෑ ගාන ජීවයා කාය මන කියන ඔක්කොමත් එහෙමද නැද්ද එහෙනම් විඥානය කියන එකේ හට ගැනීම මගේ වැඩක්ද නෑ හට නොගැනීම මගේ වැඩක්ද වෙලාවකට බත් ගුලියක් යනවා උගුර හරහා ටීවී එක දිහා බලාගෙන හිටියාම හටගන්නේ නෑ ජීවා විඥානය හටගන්නේ නෑ අපි දන්නේත් නෑ ගිලලා නේද මම හැමදාම මතක් කරන්නේ ඉස්සර දේශනයක් අහගෙන ඉන්නකොට ඉස්කෝලේදී ගුරුවරයා චොක් කැල්ලේ ගහනකම් දන්නේ නැහැ. ඇස් අරගෙන හිටියේ තත්ත බලාගෙන හිටියම ගුරුවරයා ගහනවා. ගහන කොහෙද හිටියේ? කියලා මෙතන තමයි ඉතින් හිටියේ. ඉඳලා නැහැ. උනේ මොනවද කියලා දන්නේ නැහැ. මොකද මේ විඥානේ හටගෙන නෑ විඥානේ හටගෙන තියෙන මනෝ වශයෙන් මනෝ විඥාන වශයෙන් වෙන කොහෙද? නේද? එතකොට මෙන්න මේ වගේ தත්වයන් යටතේ විඥානය කියන එකේ වැඩේ මගේ වැඩක්ද? නෑ ඒක සිද්ධ වෙන දෙයක් ඒක කරන දෙයක් නෙවෙයි එහෙනම් දරුවා තුල ඇති වෙන පෙනීමේ දැනීම ඇසීමේ දැනීම විදීමේ දැනීම දරුවා කියලා ගන්න පුළුවන්ද එයාට ඕන හැටියට වෙනවද හැම වෙලෙම වෙනස් වෙනවා නේද දරුවා කියලා ගන්න පුළුවන්කම නෑ එතකොට දැන් දරුවා කියන්නේ කොයි කෑල්ලටද මේ දැන් අපි කියව විඥානය කියලා ගන්න බෑ කියලා එකටවත් ගන්න බෑ. නේද? ඒ මදිවට එන්න ඒ වාගේ එකතු වෙලා හරි? එහෙම කතාවක් යන්තම් ඇහුණා මට මේ පැත්තෙන් කියන ඒවා එකතුව කියලා. ඒවා එකතු වෙලා යම් හැදෙන දෙයක් තියෙනවා නම් ඒවා හැම නිමේෂෙම ඕකේ තියෙන රූප නොවන කොටස් හැම එකක්ම උත්පාද ත්‍රිතිබංග කියන තැන ඉවරයි. රූපවන කොටස් ටික චිත්තක්ෂණ 17ක් ඇතුළත සම්පූර්ණයෙන්ම ඉවරයි. ඒවා හේතු වෙලා නැවත නැවත නැවත නැවත පිටුපසින් ඒ වාගේ පිටුපසින් එන රූප කලාප නැවත රූප කලාප සකස් කරනවා. හැබැයි අරවට යම් પરම්පරා ලක්ෂණයක් තියෙනවා. අරවා හේතු වෙන හින්දා හරියට දුම් හිඳ ඇල්ල වගේ ওই ටික ඔක්කොම ගැලීම් පහක් ඔය තියෙන්නේ. හරි. එහෙම දුම් හිඳ ඇල්ල වගේ කියලා කිව්වේ දුම් හිඳ ඇල්ලේ දැන් එක මොහොතක තියෙන එක තැනක තියෙන වතුර බින්දුවක් පල්ලෙහාට යනකොට උඩ තියෙන එක එතෙන්ට එනවා මේක පල්ලෙහාට යනවා මේක මෙතෙන්ට එනවා අරක මෙතෙන්ට එනවා එහෙම එක දිගට මේක සිද්ධ වෙන හින්දා අපිට අදහසක් එනවා මේක එක දිගට තියෙන එකක් කියලා අන්න ඒකට කියනවා සම්තතියක් කියලා ඒ සම්තතිය ඝණයක් වශයෙන් දැනෙනකොට කියනවා සම්තති ඝණය කියලා මේ පහම මොනවද පංච පාදානස්කන්ධ එනක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා මේ ගැලීම් පහක් තමයි මෙතන තියෙන්නේ. ගැලීම් පහක් තමයි තියෙන්නේ. එතකොට මම මේ බණ කියනවා කියන්නේ මොකද්ද? අතීත දැනීම හේතු කොටගෙන මේ වෙලාවේ හටගන්න දැනීමකින් සිද්ධ වෙන දෙයක්. ඒවා ඒ අතීතයේ දේවල් මෙතන නැවත හටගන්න ස්වභාවය තිබ්බේ නැත්තම් මේක වෙන්නේ නැහැ නේද? එහෙනම් ඒවා හේතු වෙලා ප්‍රත්‍ය වෙලා සිද්ධ කෙරෙන වැඩක් තමයි මේ අපේ හැමතැනකම කෙරෙන්නේ හරියටම බැලුවොත් ඒක තේරෙනවා. හරි? අනිත් එක ඒවා හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? හැම වෙලේම වෙනස් වෙනවා හැම වෙලේම වෙනස් වෙනවා. හරි? එතකොට මම පිළිසරණ පතලා තියෙන්නේ අන්න ඒ වගේ සම්තති පහකින්. මේ වෙනස් වෙන දේවල් එකතු වෙලා නැවත නැවත සකස් වෙනකොට ඒකට යම්කිසි හැඩතලයක් හැදෙනවා. උදාහරණයක් විදිහට අපි අහලා තියෙනවානේ, දන්නවානේ රූප ගන්නකො. රූපවල තියෙන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේවා මිශ්‍ර වෙනකොට එක එක ආකාරයට ඒවා උපදිනවා වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා මේවට කියන සුද්ධාෂ්ටක කියලා. එතකොට අවම වශයෙන් මේ අට තියෙනවා යම්කිසි රූපයක. එතකොට ඒ රූප කලාප බොහෝමයක් එකතු වෙලා ද්‍රව්‍යයක් හැදෙනවා. ඒ ඒ රූප කලාප වලට ආවේනික වර්ණ ගන්ධ රස ඕජා ආදී තියෙන මේ මේ මිශ්‍ර වෙන දේ අනුව හැදෙන ද්‍රව්‍යයේ අපිට පේන්නේ මිශ්‍ර වර්ණයක්. හරි? අන්න එහෙම පේන මිශ්‍ර වර්ණයක් ඒ වගේ තමයි අනිත් හැම දෙයක්ම. ඒකට තමයි අපි අර නම දාන්නේ. හරිද? දැන් කර්ම, චිත්ත, ඍතු, ආහාර වගේ දේවල් හින්දා ඒවා හේතු වෙන හින්දා ඍජුවම මේ රූපයන්ගේ හට ගැනීමට ඒ හේතු වෙන දේවල් දැන් අපි දන්නවා ගිනි සිලුවක් ගත්තහම පහන් සිලුවක් ගත්තහම ඒකට ආවේ ඒක හැම වෙලේම එහාට මෙහාට ඇද වෙනවා හුලං ගහනකොට ඇද වෙනවා නමුත් ඒක එකපාරටම ගොඩාක් ලොකු වෙන්නේ නැහැ ගොඩාක් පොඩි වෙන්නේ නැහැ ඒකට ආවේනික හැඩතල ඇතුළේ මේ සීමාවෙන් එහාට එයා අඩු වැඩි වෙන්නේ නැහැ නේද? ලොකු තිරයක් හදන්න ලොකු දැල්ලක් හදන්න මොකද කරන්නේ? තෙල් ගොඩකුයි ලොකු තිරයකුයි ඕන වෙනවා. නේද? ලොකු තිරයක් ඕන වෙනවා. ඉතින් ඒකින්ද අපේ කර්ම චිත්ත ඍතු ආහාර කියන ඒවා ලොකු වෙනසක් එකපාරට වෙන්නේ නැති හින්දා අපේ නැවත නැවත සකස් වෙන පහන් දැල්ල අපේ ශරීරයේ පහන් දැල්ලක් කියලා හිතන්න. සන්තතිය පහන් දැල්ල කියන්නේ සන්තතියනේ. ඒක තිබ්බ හැඩේ තියෙන හැඩේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ලොකු වෙනසක් වුණොත් මොකද වෙන්නේ? වැටිලා මූණ සම්පූර්ණයෙන් වයිපැත්තට අඳුර අඳුරන්න බැරි තත්ත්වයකට පත් වෙන එක පිච්චෙනවා. නේද? මොකක් හරි එහෙම එකක් එනවා. එහෙනම් මේ එකම විදිහට නැවත නැවත සකස් වෙන මේ පහන් දැල්ලට අපි නමක් දානවා. හරි. සුනිල්, නිමල්, කුලරත්න, ආර්යරත්න කියලා දානවා. හරිද? ඒ නමක් දාන්නේ අන්න අර වගේ රූපයකට. හරි. ඒක හැබැයි නිබඳව වෙනස් වෙනවා. නේද? නිබඳව වෙනස් වෙනවා. දෙමව්පියන්ට සමහර විට හිතෙනවා ඇති අනේ අපේ පොඩි පුතා හිටිය විදිහ පොඩි කාලේ කොච්චර හොරතල්ද කොච්චර ලෙන්ගතුද නේද? ඒ විදිහටම හිටියනම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද නිකන් වෙලාවට? නේද? දැන් හරියට නිකන් කොයි වගේද? වෙලාවකට සමහරලාට ඔන්න අවුරුදු 5කට විතර පිටරට එහෙම ගිහිල්ලා ආවොත් ඇවිල්ලා තියෙන්නේ කොයි වගේ කෙනෙක්ද? එනකම් බලාගෙන හිටිය ගිය මනුස්සයා තමයි එන්නේ කියලා. ඇවිල්ලා තියෙන්නේ වෙනමම එක්කෙනෙක් හැඩෙත් ටිකක් වෙනස් වගේ නේද? මූණත් ටිකක් වෙනස් වගේ ඒ වදට ආපු වෙලාව ඉඳන් ටෙලිෆෝන් එකේ මං අවුරුදු 5ක් බලාගෙන හිටියා දැන් ඇවිල්ලා තියෙන්නේ නේද ඒකල හිතුවක්කාරයෙක් වෙන්න යන්න යන කොහෙද යන්නේ යාළුවෝ හම්බෙන්න යන්න තියෙනවා කියලා දැන් බලාගෙන හිටිය සතියක් දෙකක් පරණ කෙනා නේද එහෙම වෙනවද නැද්ද මිනිස්සුන්ට? මේ පිටරටම ගිහින් එන්න ඕනේ. එක දවසින් තෝක වෙනවා ලාකට. <laughs> ඉතින් එහෙනම් අන්න ඒ වගේ දේවල් එක්ක නේද මේ සටන. නේ? එතකොට ඒවා ඇතුලේ තියෙන්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට අපි අනිත්‍යයි කියලා බැලුවේ අම්මා අනිත්‍යයි, තාත්තා අනිත්‍යයි, නේද? ගේ අනිත්‍යයි. එහෙමනේ සාමාන්‍යයෙන්. ඒවට කියනවා අනිත්‍ය සංඥා කියලා. යම්කිසි කෙනෙක් මේ පරමාර්ථ ධර්මයන්හි මේවට කියන පරමාර්ථ ධර්ම. එතකොට මේ පරමාර්ථ වූ ධර්මයන් වල ඒ කියන්නේ මේකේ තියෙන කුඩාම ඒකකවල. හරි. අපේ ජීවිතේ කුඩාම අපේ ජීවිතේ ඔන්න ඒකක ගත්තොත් එimhe කේස් ලොම් නියද සම්මස්නහර ඇට ඇට මෙදුරු කියන්නේ ඒකක. හැබැයි ඒවා තව බින්දින්න පුළුවන්. නේද? එතකොට බින්දලා ඉවර වෙනකොට කුඩාම අවස්ථාවට බිඳගත්තාම ඒකට කියනවා කුඩාම ඒකක කියලා. කුඩාම ඒකක පහයි. මොනවාද? රූප වේදනා සංඥා සංකාර විඥාන. කුඩාම ඒකකයන් ගවේෂණය කරන වෙලාවක් ආවොත් හරි කුඩාම ඒකකයන් මට මගේ මනසින් අධ්‍යයනය කරන්න පුළුවන් වෙලාවක් ආවොත් ඒ කියන්නේ කුඩාම ඒකකයට සමවැදී වාසය කරන වෙලාව ආවොත් අන්න ඒ වෙලාවේ කුඩාම ඒකකයේ ස්වභාවය අපි දැක ගන්නවා. හරි? නැත්තම් අපි මෙච්චර කල් බලන්නේ කොහොමද අම්මා අනිත්‍යයි තාත්තා අනිත්‍යයි ලෝකේ තියෙන වස්තු අනිත්‍යයි කියලා. එතකොට මේ වස්තු හැදිලා තියෙන දේවල් පිළිබඳව ඒ කුඩාම ඒකකයේ තියෙන අනිත්‍ය ස්වභාවය යමෙක් තේරුම් ගන්න අවස්ථාවට කියනවා අනුපස්සනා කියලා. එතකොට එහෙමනම් ඒක අනිත්‍ය නම් අනිත්‍යානුපස්සන. අර කිය අනිත්‍ය නම් තෝරගන්නේ. අනාත්ම නම් අනාත්තානුපස්සන. දුක්ඛ නම් දුක්ඛානුපස්සන. එහෙම නෙවෙයි. මේ කුඩාම ඒකකයේ ගවේෂණය කරලා යම්කිසි කෙනෙකුට අපේ මේවා අනිත්‍යයිනේ මේවා දුකයිනේ මොකද මේ හැම වෙලේම මෙලසන ඇත්ත තමයි මේ කියන්නේ කෙනෙක්ගේ సంతානයක වෙනස හොඳට අත්දකින්න පුළුවන් හැමෝටම මොකද හුඟක් අය තවත් කෙනෙක්ගෙන් යමක් තදින් බලාපොරොත්තු වෙන අය නේද? ඒ ඒ බලාපොරොත්තු වෙන අයගෙන් හම්බුණාද? හම්බුණා නේද? හම්බෙච්ච ඒවා රැක ගන්න පුළුවන් වුණාද? බැරි වුණා නිබඳව වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ පුද්ගලයා නෙවෙයි. ඒ වෙනස් වෙන එතන තියෙන සංස්කාර. හරිද? ඒ සංස්කාරයන් ඒ රූප වේදනා සංඥා සංකාර විඥානයන් වල වෙනස් වෙන ස්වභාවය තියෙන ඒවා වෙනස් වෙනවා. අන්න ඒවා වෙනස් වෙනකොට හරිද? අන්න ඒවා වෙනස් වෙන බව දැනෙනකොට කෙනෙකුට කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීමයි අපි අර ඉස්සෙල්ලා කිව්ව කලකිරීමයි වෙනවා. ඉස්සෙල්ලා කිව්ව කලකිරීමට අපි මොකද කරේ? පුද්ගලයෙක් වෙනුවට පුද්ගලයෙක් දාගත්තා. ගයක් වෙනුවට ගයක් දාගත්තා. නේද? වෙන තැනක් ප්‍රදේශයක් වෙනුවට ප්‍රදේශයක් දාගත්තා. දැන් කලකිරුණේ සංස්කාරයත් එක්ක. එහෙනම් තව පුද්ගලයෙක් එකට ආදේශ වෙයිද? ඇයි? එතනක් තියෙන්නේ සංස්කාරයන් නිසා. නේද? හැම වෙලෙම දැන් අපි හිතමුකෝ අපි කෙනෙක් ආශ්‍රය කරා එයා නරකයි කියලා දැනගත්තා. ඒ වගේම නරක කෙනෙක් කියලා අපි දන්න කෙනෙක් වෙනවා අපේ ජීවිතේට කිට්ටු වෙන්න. කිට්ටු කරගනින්න. අම්මෝ නේද? මෙයාලව කොහොමවත් අපේ ළඟට ගන්න බෑ කියලා දන්නවා. අන්න ඒ වගේ සංස්කාර පොදියක් කෙරෙහි කලකිරිච්ච කෙනෙකුට තවත් සංස්කාර පොදියකින් පිහිටක් ලැබෙන්නේ නැති බව දැනුණොත් ඉඟුරු දීලා මිරිස් ගන්න එක නවතිනවද නැද්ද? එහෙනම් අපි සංස්කාරයන් කෙරෙහි කලකිරෙන්න ඕනේ. කොහොමද සංස්කාරයන් කෙරෙහි කලකිරෙන්නේ? කොහොමද අපි සංස්කාරයන් ගැන කලකිරෙන්නේ? සංස්කාරයන් අධ්‍යයනය කරන්න ඕනේ සංස්කාරයන්ට සමවැදී නැත්නම් සංස්කාරයන් වලට හිත යොමු කරලා අපි අවධානය යොමු කරලා ඒ වාගේ අර්ථ தත්ත්වය ගවේෂණය කරන්න ඕනේ. හරි. රූපේ සත්‍ය தත්ත්වය ගවේෂණය කරනකොට රූපේ රූපේ අර්ථ தත්ත්වය ගවේෂණය කරනකොට ඒ එතන ඇති වෙනවා කලකිරීමක් මේක නම් හරියන්නේ නේද? බලන්න රූපේ සත්‍ය తත්වය කියලා කියන්නේ දැන් මොකද කියන්නේ? Taman සන්තකයේ තියෙන රූපය ඇති තරම් වද දෙනවද නැද්ද? මේ ශරීරය ඇති තරම් වද දෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක පවත් ගන්න අමාරුයි. ඒක මට ඕන හැටියට තියෙන්නේ නැහැ. ඒක හැම වෙලෙම වෙනස් වෙනවා. එතකොට අපිට හොඳටම තේරෙනවා මේ රූපය හිතාම වදකාරී දෙයක් අනුන්ගේ රූපයත් එහෙමයි එහෙනම් මේකෙන් හිත අත මිදෙන්න පටන් ගන්නවා කලකිරෙන්න පටන් ගන්නවා වේදනාව මොකද ඔක්කොම එහෙමයි කතා කරපු පහම අන්නේ පහේ තියෙන අනිත්‍ය ලක්ෂණය අපිට තේරෙනකොට මොකද වෙන්නේ අපේ හිත ඒ කෙරෙහි ඇති වෙනවා මේකේ තියෙන විශේෂත්වය තමයි කෙනෙකුට අදහසක් ඇති වෙනවා පින්නත් නේ මම මොකද්ද අනාගතේ බලාපොරොත්තු වෙන්නේ දැන් මං වේදනාකාරී තත්වයක් මගේ තියෙනවා තියෙන මේ හැම දෙයක්ම වෙනස් වෙන තත්වයක තියෙන හින්දා මට හම්බෙච්ච ඒවා නිකන් කිසිම දෙයක් දැහැගෙන තියාගන්න බැරි තත්ත්වයක් තියෙනවා වගේ කියලා තේරෙනවා. නේද? මට ඕන හැටියට තියාගන්න බෑ කියලා. දැන් මම මොකක්ද මේක කරන්නේ? ලැබිලා තියෙන දේවල්, ලැබෙන්න තියෙන දේවල් ඔක්කොම ගත්තාම ඔක්කොම එකයි. නේද? ලබා ගන්න බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා නම් අනාගතයේදී එතනක් තියෙන්නේ ඒ කතාවම තමයි. එතනක් තියෙන ඒ කතාව තමයි. එහෙනම් මට හවුහරණ නැහැ. නේද? සංස්කාරයන් කෙරෙහි කලකිරෙනවා. අන්න ඒ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට කියනවා නිබ්බිදාන පස්සනාව. කලකිරෙන ආකාරයට සංස්කාරයන් ගවේෂණය කිරීමට කියනවා නිබ්බිදාන පස්සනාව කියලා. එතකොට අපි අහලා තියෙනවානේ සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දතිය නිබ්බින්ද තියනවා නරේ. හරි. අන්න ඒ කලකිරීමමයි ඒ සමග්ගෝ විසුද්ධිය. යමක් කලකිරුණොත් තමයි අපි විසඳුමක් හොයන්නේ. ඒකින්ද රූපේහි කලකිරෙන්න ඕනේ, වේදනාවේහි කලකිරෙන්න ඕනේ, සංඥාවේහි සංස්කාරේහි විඥානයේහි කලකිරෙන්න ඕනේ. මේවා මට ඕන හැටියට නෑ. මෙහෙම නැත්තම් වැඩක් නැතු. මට ඕන හැටියට නැත්තම් වැඩක් නැහැ කියලා මගේ හිත මට කියන්න ඕනේ. එන්න ඒ කියන ගානට මේවා පිරික්සන්න ඕනේ නිවැරදිව. තමන්ගේම ජීවිතයේ තියෙන ඇති වෙන වේදනා සංඥා සංකාර විඥානයත් පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස බලන්න අතීතය ගැන බලන්න අතීතයේ ඇතිවෙච්ච සිතුවිලි දැන් තියෙනවාද අතීතයේ බොහෝ ප්‍රාර්ථනා කරපේවා දැන් හම්බුණත් එපා කියන අපේ හිත නේද ඒ වගේ හැමදාම මේ පද පෙරලියත් එක්ක තමයි ඉඳ වෙලා තියෙන්නේ එහෙනම් හොඳට තේරුම් ගන්න පුළුවන් මට මේකෙන් ස්ථීර පිළිසරණ නෑ එහෙනම් අනිත් අයටත් ඒ වගේම තමයි කරන්නම දෙයක් නෑ මේකේ මේකනම් හරියන්නේ නෑ කියලා අපිට තද බල අදහසක් ඇති වෙන තුරු මේවා අරගෙන පිරික්සන්න ඕන. අන්න ඒකම තමයි අපිට සංස්කාරයෙන් අත මිදලා නිවන් අරමුණු කරගන්න පුළුවන් එකම මාර්ගය මේකේ කලකිරීමයි කියලා බුදුරජාන් වහන්සේලා දේශනා කරලා තියෙනවා. එන්න ඒකට කියනවා නිබ්බිදාන පස්සනාව කියලා. දැන් මම අහන්නේ අද අපිට පැවරීමක් ඕනේ. නේද? අපි හැමදාම මොකක් හරි පැවරුමක් සමුදා දවසේ අඟහරුවා දවසේ හදා ගන්නවා. මේ සැරේත් අපිට බණ මම හිතන්නේ මේකට ආශ්‍රයෙන් යම්කිසි වැඩිපුර ධර්ම දේශනා කීපයක් ශ්‍රවණය කරන්න අවස්ථාවක් තියෙනවා. මේ දැනට ඒ වගේ දැනෙච්ච කලකිරීමක් එහෙම තියෙනවද දන්නේ ටිකක් හරි කොතන කරි මොකක් හරි එකක් ගැන ස්වභාවයන් රූපයේහි අනිත්‍ය ලක්ෂණය තියෙනවා වේදනාවේ තියෙනවා සංඥා සංකාර විඥාන ඒ වගේ පුංචි මෙනෙහි කිරීමක් හරි අපි කරලා තියෙනවද දන්නේ ජීවිතේ. හොයලා බලලා තියෙනවද? එහෙම මෙනෙහි කිරීමක් කරලා තියෙනවද කියලා බලන්න මේ වෙනකොට එහෙනම් අපි නිබ්බිදානුපස්සනාව දක්වා යන ගමන ආරම්භ කරලා නෑ වගේ නේද? ඒ කියන්නේ නිකන් දේවල් වල නෙවෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන වෙන් කරගෙන හරි අද දවසේ අපි පුළුවන් වෙලාවක හැන්දෑයාමේ ධර්ම දේශනාව ඉවර වෙලා හෙට බණ අහනකොට ඒ බණ තේරෙන්න නම් හරියට තේරෙන්න නම් අනිවාර්යෙන් අද මේක කරලා බලන්න ඕනේ එතකොට අපිට තේරෙයි මේක තමයි කල යුත්තේ කියලා. මේක තමයි කරන්න ඕන දේ කියලා තේරෙන්නේ හෙට ධර්මය ශ්‍රවණය කරනකොට පෙර අපි මේකට උත්සාහය අරන් තියාගන්න ඕනේ. මොකක්ද කරන්නේ? මේ පංච උපාදානස්කන්ධය වෙන් කරගන්න මේ තමයි රූපය, මේ තමයි වේදනාව, මේ තමයි සංඥාව, මේ තමයි සංස්කාරය, මේ තමයි විඥානය කියලා ඒකේ අර සන්තතීන් ගැන අවධානය යොමු කරන්න. ඒ කියන්නේ ඒවා ගැලීම් තියෙනවා කියලා අවධානය යොමු කරන්න. ඒවා හැම වෙලෙම ඒ සංතති වෙනස් වෙනවා කියලා අවධානය යොමු කරලා හිමින් හිතෙන් බලන්න උත්සාහ කරන්න. වේදනා ගැන, සංඥා ගැන, සංකාර ගැන, විඥාන ගැන. එහෙම බලනකොට අපිට තේරෙයි මේක මට ඕන හැටියට වෙනස් වෙන්නේ නෑ. මේ මදිවට මේක වෙනස් වෙනවා. හැම වෙලෙම වෙනස් වෙනවා. ඒ වෙනස් වීම මට ඕන හැටියට ගන්න බැරි බව තේරෙයි. ඒ වගේම මාව මට පීඩනයක් දුකක් ඇති කරමින් තියෙන්නේ මේ හැම වෙලෙම මේ වාගේ වෙනස් වීම සිද්ධ වෙන හින්දාද නැද්ද? නේද? වෙනස් වෙන වෙනස් වෙන ගානට නැවත හදන්න වෙලා තියෙනවද නැද්ද? හදන්න හදන්න හදන්න හදන්න නැවත කැඩෙයි කියලා හදලා තියෙන වෙලාවේ සම්පූර්ණ කරගත්ත වෙලාවෙත් බය තියෙනවද නැද්ද? එහෙනම් අපි තුන් જાතියක දුක් වලින් පෙළෙනවා. එකක් තමයි අනිත්‍ය හින්දා වෙන දුක. නේද? අනිත්‍ය වෙනකොට යමක් වෙනස් වෙනකොට විඳින දුක ඊළඟට ඒ වෙනස් වීම සකස් කරන්න දඟලන දැඟලිල්ලදී විඳින දුක සකස් කරගත්තත් ඒවා පවත්ත ගන්න ලොකු මානසික දුකක් විඳින්න ඕන මේ තුන් ආකාරයක දුකක් විඳිනවා මොකද දන්නේ කියන්නේ මම කියපු එකට නේද ළඟ තියෙන ඒවා වෙනස් වෙනකොට දුකයි වෙනස් වෙන වෙනස් වෙන වෙනස් වෙන ගානට මොකද කරන්නේ හාදාන්න දඟලනවා පුළුවන් තරම් නේද එතකොට ඒක දුකයි හදාගත්තට පස්සේ දැන් වෙනස් වෙයි දැන් වෙනස් වෙයි දැන් වෙනස් වෙයි කියලා තියෙන தත්ත්වෙින්ද දුක එහෙනම් ආකාර තුනක දුකකින් නිබඳව අපි පෙළෙනවා අන්න ඒක නවත්තන්න පුළුවන් මොනවා හරි මේ ලෝකේ තියනවාද නේද භෞතික ලෝකයේ මේ පංච උපාදානස්කන්ධයට ඔය කියන ආකාර තුනක දුක නවත්තන්න පුළුවන්ද? හැබැයි අපි හැමදාම අලුතෙන් දාන්නේ එතෙන්ට මොකද්ද? ඒකමයි දාන්නේ. ඒකමයි දාන්නේ. මොනවා හරි කලකිරීමක් මොනවා හරි දුකක් ආපුවා විසඳුම හොයන්නේ පංච උපාදානස්කන්ධයෙන්. හැබැයි මේ පංච උපාදානස්කන්ධයට වෙනස් වෙන එක නවත්තන්නත් බෑ. එයාට යාව නවත්ත ගන්න බෑ. වෙනස් වෙන එක විතරක් නෙවෙයි නේද? ඒ වෙනස් වෙනකොට මට ඇති වෙන දුක ඒක විතරක් නෙවෙයි ඒක නැවත සකස් කරන්න වෙනකොට ඇති වෙන දුක සකස් කරගත්තට පස්සේ පවත් ගන්න ඇති වෙන දුක නේද අන්න ඒ එකක්වත් නවත්තන්න ඒ ඒ ඒ පංච පාදානස්කන්ධයට පුළුවන් කමක් නැහැ එහෙනම් මේ જાතියේ එකකින් මේ જાතියේ දේවල් වලින් පිහිටක් සරණක්වත් ප්‍රාර්ථනා කරගෙන ජීවත් වෙනවා කියන එක බොරුවක්. නේද? එන්න ඒක තමයි අපි නෙක්කම සංකල්පනාවට අරගෙන යන්නේ. හරි? අපිව නෙක්කම්ම සංකල්පනා ඇති කරවන්නේ පංච පාදානස්කන්ධයෙන් අත මිදෙන්න ඕනේ අය කියන හැඟීම් ඇති වෙන්නේ ඔන්න ඔය විදිහට නිබ්බිදාව ඇති වුණා. මේක තේරුම ගෙවල් දොරවල් දාලා යන්න කියලාද? නෑ. නේද? ගෙවල් දොරවල් දාලා ගියත් මේ අවබෝධය ඇති කරගත්තේ නැත්නම් ඒක වෙන්නේ නැහැ. එතකොට එහෙනම් දැන් අපි අද බලන්න ඕනේ මේ පිළිබඳව මේ වගේ සංකල්පනාවක් Tamange තුල නෙකම්ම සංකල්පනාවක් ඇති වෙන විදිහට මෙනෙහි කිරීමක් කරන්න ඕන දවසේ. හරිද? වේදනා ටික අරගෙන සංඥා ටික අරගෙන සංස්කාරයන් ටික අරගෙන අපි මෙනෙහි කිරීමක් කරනවා. අන්නේ මෙනෙහි කිරීම කරනකොට අපිට දැනෙන්න ඕන කලකිරීම. හරි. කලකිරීම දැනෙන්න මොනවා කරත් එකයි, කොතන කරත් එකයි, කාට කරත් එකයි, ඒව ඔක්කොම නෙවෙයි. මේ වාගේ ඇතුළ ගත්තොත් එහෙම ඒ ඇතුළ සම්පූර්ණයෙන්ම ඒතර කලකිරීම අපි මෙනෙහි කරන්නේ අතීත පුද්ගලයන්ගේ දේවල් නෙවෙයි. රූප වේදනා සංඥා සංකාර ඒ ඒ ඒ තැනට අදාළ රූප પરම්පරාව වේදනා සංඥා සංකාර කියන ඒවා ගේ තියෙන මේ වෙනස් වීම නිබඳව මෙනෙහි කරලා මෙනෙහි කරලා අර වගේ පංච උපාදානස්කන්ධයෙන් විසඳුමක් ඉල්ලන්නේ නැති කලකිරීමක් ඇති කරගන්න ඕන. හරිද උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ආදරයක් කියලා ගත්තොත් ආදරය කියන එක හැමදාම අපි රිද්දවලා තියෙනවා. ඇයි රිද්දන්නේ? දැන්ට උනත් ආදරයක් ඇති වුණොත් රිදෙනවා. ඇයි ඒ? ඒක වෙනස් වෙන හින්දා. හරි. එහෙනම් ගිනි පෙල්ලෙන් බැට කෑවම හලමැදිරියටත් බය කියන්නේ. ඒ වගේ ආයෙනම් අම්මෝ ආයෙ බෑ නේද? ආයෙ බෑ. එහෙනම් අන්න එහෙම අපිට අතුලාන්ත හැඟීමක් ඇති වෙන්න ඕනේ. කලකිරීමේ හැඟීමක්. එතකොට අපේ හිත පරණ නැති වෙච්ච දේවල් ගැන පංච උපාදානස්කන්ධයෙන් නැවත ඉල්ලන්නේ ඉල්ලන්නේ තියෙන දේ ගැන හොත්තට කලකිරෙනවා. මේවා කවදාකවත් ස්ථිරව තියාගන්න පුළුවන් දේවල් නෙවෙයි මේවා මත මගේ ජීවිතය රැඳුනොත් අන්තිමට මා ලොකු අමාරුවක වැටෙනවා කියලා දැනෙනකන් පංච උපාදානස්කන්ධය ගැන වෙන් කරගෙන දැන් අපි කියපු කාරණා එකතු කරගෙන වෙන් කරගෙන මෙනෙහි කරන්ඩ නැත්නම් අපි කවදාකවත් නිබ්බිදානුපස්සනාව කියන තැනට යන එක නෑ හරි ඉතින් ඒකින්ද අපි බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ අපේ ජීවිතය පැහැදිලිවම නිරවුල් කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියනවා කියන එක සැලකිලිමත් වෙන්න ඕනේ. Taman උනන්දුවෙන් ඒ පිළිබඳ අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කර ගැනීම තමයි කළ යුතු තියෙන්නේ. ඉතින් මේක තමයි අපිට කතා කරන්න තියෙන්නේ විදාව ගැන අද දවසේ. ඉතින් ප්‍රායෝගිකව මේ ටික කරගෙන යන්න නිබ්බිදානුපස්සනාව කියන එකට කියන්නේ ප්‍රායෝගිකව කරලා බලන්න කරලා බලලා හෙට අපි එකක් හෝ දෙක පංච උපාදානස්කන්ධයෙන් එකක් අරගෙන කලකිරීම ඇති වෙන විදිහට මෙනෙහි කරලා මෙනෙහි කරන විදිහ සාකච්ඡා කරමු අද දවසේ සමස්තයක් වශයෙන් මේ පහ පිළිබඳව අතුලාන්ත හැඟීමක් සත්‍ය தත්වයක් ඇති කරගන්න උත්සාහ කරන්න. හොඳයි අද දවසේ පැවරීම ඒකයි ඒක සිද්ධ කරමින් විශේෂයෙන් අද දවසේ මේ ධර්ම සභා මණ්ඩපයට පැමිණිච්ච මේ පිරිස ඒ අය හැමදෙනාගේම කල්යාණ මිත්‍රත්වයේ හින්දා තමයි නිවසේ ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන්නේ. නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු හැමදෙනාමත් ධර්ම දේශනා කරු මමත් ඔබ අප හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ දායකත්වය ලබාගත් පින්නන්ත පිරිසට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම මේ කරගත්තා වූ මහඟු පින්කම හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.